අදි අදිවචන සම්පස්සය පහදලා දෙන්න කියලා ඉල්ලලා තියෙනවා. ඔව් අදිවචන සම්පස්සය කියලා කියන්නේ දැන් ගිය සතියේ ওই ප්‍රශ්නේ අහලා තිබුණා. පටිඝ සම්පස්සය සහ අදිවචන සම්පස්සය. එතකොට පටිඝ සම්පස්සය කියලා කියන්නේ මේ ස්පර්ශය සිද්ධ වෙන අවස්ථා දෙකක් ගැනයි දක්වන්නේ. එතකොට ස්පර්ශය අපට යම් රූපයක් ඇසෙහි ඇසට වර්ණ ධාතුව, කනට ශබ්ද ධාතුව, නාසයට ගන්ධ ධාතුව, දිවට රස ධාතුව, කයට පොට්ටබ්බ ධාතුව, පොට්ටබ්බ කියේ පඨවි තේජෝ වායය. එතකොට මේවා ස්පර්ශ වෙනකොට එතන ඒ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. එතකොට එතන ස්පර්ශයක් ඇති වෙනවා. ඒ ස්පර්ශය ඇති වෙන්නේ මේ ඇඟේ හැප්පෙනවා වගේ එකක් නෙමෙයි සිත විසින් ස්පර්ශ කරන. සිත විසින් ආරම්භණය ස්පර්ශ කිරීම තමයි පටිඝ සම්පස්සේ කියන්නේ. අදිවචන සම්පස්සේ කියලා කියන්නේ අර ස්පර්ශ කිරීම වගේම අපට අපිටදී වටහා ගන්නවා මේ අසවල් දෙයයි මේ ස්ත්‍රියයි මේ පුරුෂයයි එතකොට මේ මේසයයි මේ පටවි ධාතුවයි මේ ආපෝ ධාතුව ඒ මොකද්ද ඒ අපි ඒකට ආරෝපණය කරන යම්කිසි සම්මුතියක් එහෙම නැත්නම් ඒක හඳුනා ගන්නා සංඥාවක් එතකොට ඒක අපි ස්පර්ශ කරලා නෙමෙයි හඳුනගන්නේ. ඒක අධිවචන වශයෙන්, ඒක පැනවීම වශයෙන්. ඒක මනසින් කරන පැනවීමක්. එතකොට ඒ දෙක එතකොට අර පටික සම්පස්සේ නිසා ඒ කියන්නේ ඇසට රූපය අරමුණු වුණු නිසා තමයි දැන් අපි මනසින් මේකට අර අධිවචනයක් පණවන්නට පුළුවන් වෙන්නේ මේ ස්ත්‍රියයි මේ පුරුෂයයි කියලා අධිවචනයක් පැමිණෙන්නේ අපිට ඒක නේත්‍රයට ස්පර්ශ වුණාට පස්සේ. එතකොට මේ දෙකම එක්ව ක්‍රියාත්මක වෙනවා. හැබැයි මෙතන තියෙන අවස්ථා දෙකක් පටික සම්පස්සේ කියලා කියන්නේ සිතින් කෙලින්ම ආරම්මණය ස්පර්ශ වීම. ස්පර්ශ වීම නිසා තමයි වේදනා ආදී ඇති වෙන්නේ. ඒ අරමුණෙහි රසය සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් අරමුණු රසය ගන්න පුළුවන් වෙන්නේ එහි ඒ අරමුණ සිත විසින් ස්පර්ශ වෙන නිසා. අදිවචනයයි කියලා කියන්නේ ඒකට මනසින් ඇති කරන්නා වූ පැනවි. එතකොට මේ දෙකම ස්පර්ශයේ අවස්ථා දෙකක් හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි. තව එතන ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්නේ එච්චරයි හඳුනන බොහොම පිං අවසරයි.